පෙරවන් සරණයි හැම දිනාටම 2023 වර්ෂයේ අපි ධර්ම සාකච්ඡාව සිදු කරන මේ දෙසැම්බර් මාසයේ අවසාන දිනය අද ලබන අවුරුද්දේ මේ විදිහටම අපි ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම හිතන්නේ වර්ෂයේ අවසාන දින කිහිපය නිසා වෙන්න ඇති ගොඩක් පිරිසක් වෙලා ඉන්නේ වෙනත් වෙනත් කටයුතු වල යෙදී සිටින නිසා කොහොම වුණත් අද දවසේ අපි ධර්ම සාකච්ඡාව පවත්වන්න අපේ අනුරුද්ධ හාමුදුරුවෝ සම්බන්ධ වෙලා සිටීම අපි බොහොම අගේ කොට සලකනවා උන්වහන්සේ තමයි මේ සාකච්ඡාව මේ විදිහෙන් සිද්ධ කරමු කියලා ඒ තරුණ පිරිසත් එකතු කරගෙන මුලින්ම ආරාධනා කරලා මේ වැඩසටහන ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් ඒ අනුව වසර ගණනාවක් මුළුල්ලේ අපි අඛණ්ඩව මේ සාකච්ඡාව පවත්වාගෙන ආවා. ලබන වර්ෂයේදීත් අපි අලුත් මාතෘකාවකින් විශේෂයෙන් පාරමිතා ධර්ම මාතෘකා කොටගෙන ලබන වර්ෂයේ මුලපටන් සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද දවසේ අපට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ සාකච්ඡාවේ තව කරුණු කිහිපයක් අපට පැහැදිලි කරන්නට තියෙනවා. එක් අවස්ථාව බැගින් යෙදෙන පරමාර්ථ ධර්ම කොටසේ විතක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ කාරණා හතර තව අපට පැහැදිලි කරගන්නට තියෙනවා. එතකොට නැවත සිහිපත් කිරීමක් කරනවා නම් බෝධිපාක්ෂික ධර්ම හැටියට කරුණු 37ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වන්නේ. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කොටස් වශයෙන් ගත්තහම කොටස් හතක් සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල, බොජ්ජංග, මාර්ගාංග වශයෙන්. එතකොට කොටස් හතටම අයිති කරුණු වශයෙන් 37ක් වූ මේ බෝධිපාක්ෂික ධර්ම පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම ධර්ම 14කින් තමයි මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් ධර්ම 14ක් තමයි අවස්ථා 37කදී බෝධිපාක්ෂික වශයෙන් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පක්ෂපාත ධර්ම හැටියට අවස්ථා 37කදී ක්‍රියාත්මක වෙන්නේ සිත සහ චෛතසික ධර්ම 13ක්. එතකොට ඔක්කොම පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තාම 14ක් තමයි එහි පවතින්නේ. එතකොට ඒ අතර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ චෛතසික මේ චෛතසික ධර්ම පහ විශේෂත්වයක් ගන්නවා කුමක් නිසාද ඒවා වැඩි වාර ගණනකදී බෝධිපාක්ෂික ධර්ම වශයෙන් බහුලව අවස්ථාවල යෙදෙනවා වීර්ය අවස්ථා 9ක යෙදෙනවා සතිය අවස්ථා 8ක යෙදෙනවා ඒකාග්‍රතාවයේ අවස්ථා 4ක ප්‍රඥාව අවස්ථා 5ක සහ සද්ධාව අවස්ථා 2ක යෙදෙනවා ඉන් අනතුරුව තව කරුණු 9ක් තව පරමාර්ථ ධර්ම 9ක් එක් අවස්ථාව බැගින් යෙදෙන පරමාර්ථ ධර්ම තියෙනවා ඒ තමයි ඡන්දය, චිත්තය, ප්‍රීතිය, පස්සද්ධිය, తත්‍ර මජ්ජතතාවේ විතක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ චෛතසික. එතකොට ඒකේ මේ වෙනකොට අපි ඡන්ද චිත්ත ප්‍රීති පස්සද්දි තත්‍ර මජ්ජතතා කියන කරුණු මේ වෙනකොට සාකච්ඡා කළා. අද අපට කතා බහ කරන්න තියෙන විතර්ක චෛතසිකය. විතර්ක චෛතසිකය ගැන අපි කතා කළ යුත්තේ ඇයිද මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ හැටියට. එතකොට ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග 8 බෝධිපාක්ෂික ධර්ම වශයෙන් දක්වලා තියෙන්නේ. එතකොට ඒ ධර්ම අතර දෙවැනි කාරණේ වෙන්නේ සම්මා සංකප්පය. සම්මා සංකප්පය හැටියට ක්‍රියාත්මක වෙන්නේ විතර්ක චෛතසිකය. ඒ නිසා විතර්ක චෛතසිකයේ අවස්ථා තුනක් තමයි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප හැටියට නිර්වාණගාමිනී මාර්ගයට උපකාර ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට විතර්ක චෛතසිකය කුසල අකුසල දෙපැත්තේම යෙදෙන චෛතසිකයක්. ඒක ප්‍රකීර්ණක ප්‍රකීර්ණක චෛතසිකයක්. එතකොට ඒ ප්‍රකීර්ණක චෛතසිකයක් නිසා කුසලයේ දෙනකොට කුසලයට සහාය වෙනවා අකුසලයේ දෙනකොට අකුසලයට සහාය වෙනවා. එතකොට අකුසල් වශයෙන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වශයෙන් ප්‍රධාන සංකල්පනා තුනක් ප්‍රධාන ධාරාවන් තුනක් හැටියට මනුෂ්‍ය సంతානේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොදුවේ අපි කවුරුත් අත්දකින සුපුරුදු මනෝභාවයක්. ඊළඟට කුසල පක්ෂයේදී නෛෂ්ක්‍රම්‍ය සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප වශයෙන් යෙදෙනවා. ඒවත් ಗುಣධම් වඩන අය හැටියට ගිහි පැවිදි අපි හැමදෙනාම යම් ප්‍රමාණයකට අත්දැකලා තියෙන මානසික තත්ත්වයක්. එතකොට මේ තත්ත්වයන් දෙකම ගොඩනගන්නට පාදක වෙන්නේ විතරකේ නැමැති චෛතසිකය. එතකොට විතරක චෛතසිකය පිළිබඳව අපි මූලික පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරගෙන මේ චෛතසිකයේ අවස්ථා වශයෙන් කොහොමද කාම ව්‍යාපාද විහිංසා වශයෙන් උත් නෛෂ්කාම්‍ය අව්‍යාපාද අවිහිංසා වශයෙන් ආකාර 6කින් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන බව තේරුම් අරගෙන ඊට පස්සේ අර අකුසල පක්ෂයේ යෙදෙන විතර්කයන් බැහැර කරලා කුසල පක්ෂයේ යෙදෙන විතර්ක බහුල කරගන්නට අපේ සිත පුහුණු කරගත යුත්තේ කෙසේද කියලා තේරුම් අරගෙන ඒ ක්‍රමයට සිත පුහුණු කිරීම තමයි බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කිරීමක් හැටියට අප විසින් කළ යුත්තේ. එතකොට මේ විතර්ක චෛතසිකය පිළිබඳව රේරුකාණේ මහානායක හාමුදුරුව අභිධර්මයේ මූලික කරුණු කියන ධර්ම ග්‍රන්ථයේදී පැහැදිලි කරනවා නොදත් දෙය දැනගැනීම සඳහා සිතින් කරන උත්සාහයට කල්පනා කිරීමයි කියති. එය එතෙක් නොපැමිණි අරමුණකට සිත පමුණුවනු සඳහා කරන උත්සාහයකි. විතක්ක යනු ඒ උත්සාහයය ඒ ව්‍යාපාරයය සිතක් උපදින්නේ අරමුණට පැමිණ අරමුණෙහි එල්ලීගෙනමය ඉපදීමට කලින්ද සිත නැත උපන් සිතක් අන්තනකට අන්නරමුණකට පැමිණවීමද නොකල හැකි වැඩකි එබැවින් සිතක් අරමුණකට පමුණුවන බලයක් ඇති ධර්මයක් හෝ පුද්ගලයෙක් හෝ සිතින් පිටත නැත මේ කියන සිත අරමුණට පමුණුවන විතර්කය සිතින් බැහැර ඇතියක් නොව අරමුණට පැමිණෙන සිත සමග ඉපදී වෙන් නොකල හැකි ලෙස සිතහා බැඳී පවත්නා ධර්මයක් බව දත යුතුය. සිතත් විතරකයක් වෙන් කරගත යුත්තේ ඒ ධර්ම දෙකෙන් කෙරෙන කෘත්‍ය නානත්වයේ. සිත නම් ආරම්මන ග්‍රහණ ව්‍යාපාරයයි. විතරකය අරමුණ කරා යාමේ ව්‍යාපාරයයි. ආරම්භණය කරා යාමේ ව්‍යාපාරයේ සිදුවෙන කල්හි එයට අනුකූල වීම වශයෙන් සිතද අවශේෂ චෛතසිකයෝද තම තමා අවයත් කෘත්‍ය සිදු කිරීම වශයෙන් අරමුණට යති. එබැවින් සංප්‍රයුක්ත ධර්මයන් අරමුණ කරා පමුණුවන ධර්මය විතර්කයයි කියනු ලැබේ. එතකොට මේ විදිහට නායක හඳුරු මූලික පැහැදිලි කිරීමක් කරන්නේ දැන් අරමුණක් ගනිමින් සමයි සිත පහළ නමුත් දැන් අපිට අභිධර්මයේ ඉගෙන ගන්නකොට පෙනෙනවා චිත්ත වීති පිළිබඳව දක්වනකොට මৌলিক වශයෙන් භවාංග චිත්ත පරම්පරාව තමයි සත්ත්ව సంతානෙහි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ උත්පත්තියේදී ගත්තු අරමුණ ගනිමින් ප්‍රතිසන්දිසිත හා සමාන චිත්ත පරම්පරාවක්. එතකොට එහි ආරම්භක අවස්ථාව ප්‍රතිසන්දසිත හැටියට හඳුන්වනවා අවසාන සිත චුතිසිත හැටියට හඳුන්වනවා මැද ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාව භවාංග කියලා හඳුන්වනවා ඒද භවාංග කියන්නේ භවයේ පවත්වන චිත්ත සම්තතිය ඒ චිත්ත සම්තතිය කර්ම වේගයෙන් ජනිත වෙලා එය නිරුද්ධ වුණොත් යම් මොහොතක ඒ භවය එතනින් අවසන් වෙනවා එතකොට ඒ භවය පවත්වාගෙන යාම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ සමස්තේ අර චිත්ත පරම්පරාව නිසා තමයි ඒ උත්පත්තිය සිට මරණ මොහොත දක්වා ක්‍රියාත්මක වෙන මූලික චිත්ත පරම්පරාව භවාංග චිත්ත පරම්පරාව හැටියට හඳුන්වනවා. එතකොට දැන් මේ භවාංග චිත්ත පරම්පරාව ඔහම ක්‍රියාත්මක වෙන අතරේ තමයි අපට ඇසට කනට නාසයට දිවට කයට අවශේෂ අරමුණු එහෙම නැත්නම් සිතටත් මේ ෂඩේන්ද්‍රයන්ටම අවශේෂ අරමුණු අරමුණු වෙනවා. දැන් එතකොට මේ අරමුණ එනකොට දැන් සිත අකණ්ඩව එක්තරා ස්වરૂපයකින් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. දැන් මේ අභිනවයෙන් පැමිණෙන අරමුණට ඒ අර භවාංග චිත්ත සම්තතිය චලනය කරලා ඛණ්ඩණය කරලා ඒ අභිනව අරමුණට යොමු කිරීමේ ක්‍රියාකාරීත්වයක් එතන සිද්ධ වෙන්නට. එතකොට එහෙම සිද්ධ වීමේදී ප්‍රධාන වෙන්නේ මේ විතර්කය අරමුණ කරා යොමු කිරීම. එතකොට ඒ සඳහා භවංග චලන භවංග උපච්ඡේද ආදී ඒ සිත් ඇති වෙලා නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට පංචද්වාරා වජ්ජන මොන ඉන්ද්‍රියෙන්ද මේ අරමුණ ගත්තේ කියන බව විමසා බලන සිතක් පහළ වෙනවා. ඊළඟට ඇසින්නම් අරමුණ ගත්තේ චක්කු විඤ්ඤාණ. ඊට පස්සේ තමයි සම්පටිච්ඡන සම්තිරණ ආදී සිත් පෙළ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් අර ඒ අරමුණ පිළිබඳව අරමුණ වෙත යොමු කරන ගතිය වූ මේ විතර්ක චෛතසිකය අර සිතත් එක්කමයි යෙදෙන්නේ. දැන් සිත මෙහෙවන්න සිතට පරිබාහිරින් මෙහෙම ධර්මයක් තියෙන්න කොහෙවත් ඉඩක් නැහැ. ඒ කියන්නේ නාම ධර්ම සහ රූප ධර්ම පමණනේ පවතින්නේ. එතකොට රූප ධර්මයන්හි විතරකේ කියලා එකක් නැහැ. පවතින්නේ නාම ධර්මයන්හි. එතකොට නාම ධර්මයන්හි සිතේ හටගන්න එක්තරා ගුණයක් හැටියට තමයි මේ චෛතසිකේ ක්‍රියාත්මක. එතකොට සිතේ හටගන්න ගුණ වලට කියනවා චෛතසික කියලා. ඒවා සිත සමගම ඇති වෙලා සිත සමගම ක්‍රියාත්මක වෙලා සිතත් එක්කම නිරුද්ධ වෙනවා. ඒ නිසා මහානායකහරු පැහැදිලි කරන්නේ මෙතන වරදවා වටහා නොගත යුතුයි මේ විතර්කය කියලා කියන්නේ සිතෙන් පරිබාහිර විඳගෙන සිත මෙහෙවන යම්කිසි බලයක් නෙමෙයි. ඒ සිතේම ඉපදිලා සිත හසුරවන ධර්මයක්. එතකොට සිත සහ විතර්කයේ ස්වરૂපය අපි හඳුනාගත යුත්තේ ක්‍රියාකාරීත්වය. සිත කරන්නේ අරමුණ ගැනීමේ ක්‍රියාවලිය විතර්කයේ විසින් කරන්නේ අරමුණට මෙහෙයවීමේ ක්‍රියාවලිය. එතකොට අරමුණට සිත මෙහෙවන්නට විතර්කය මූලික වෙනවා. ඒ නිසා තමයි දැන් ධානා උපදවනකොට ඒ ධානය සඳහා එව නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය වැඩි දියුණු කරලා ප්‍රථම ධානයේට යම් කිසි කෙනෙකුට සමවදින්න නම් විතක්ක ਵਿਚාර ප්‍රධාන වෙනවා විතර්ක චෛසිකය. ඒ කියන්නේ ඒ අදාළ කුසල ආරම්මණය කෙරෙහිම නැවත නැවත සිත යොමු කරන ගතිය. එතකොට ඒ කුසල ආරම්මණයෙන් පරිබාහිර වෙනත් ආරම්මණයකට සිත යොමු වුණොත් එහෙම ඒතනත්තාට ධානය පවත්වන්නට පුළුවන් කමක් නැහැ. අපි මේක ඉහතදී කතා බහ කළා සමාධි එහෙම නැත්නම් ඒකග්ගතා කියලා කියන්නේ එක් අරමුණක එක් ස්වરૂපයකින් ගන්නා ගතිය. එතකොට ඒක ධාන මට්ටමට පමුණුවනකොට එකම අරමුණ එකම ස්වરૂපයෙන් ගන්නා ගතිය. එතකොට සමාධිය පවතින්න පුළුවන් විවිධ අරමුණු පිළිබඳව ඒ කියන්නේ ඒ ගන්නා කවර අරමුණ හෝ එක් ස්වરૂපයකින් පැහැදිලිව ගන්න පුළුවන් ගතිය තමයි සමාධිය ඒතර බුදුරජාණන් වහන්සේට අචල සමාධියක් පවත්වන්න පුළුවන් වෙන්නේ කරන ඕනෑම කාර්යයකදී ඕනෑම අරමුණකදී ඒ අරමුණ ඉතා පැහැදිලිව ගන්න පුළුවන් ඒකාගතා ගුණය උන්වහන්සේ දිනු කරලා තියෙනවා. එතකොට එම ඒකාගතා ගුණය එකම අරමුණ කෙරෙහි නැවත නැවත පවත්වන්නට පුළුවන් නම් තමයි එතන ධානා තත්ත්වයක් මනසේ ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එතනට පවුණවන්න අනිවාර්යෙන් මේ විතර්ක චෛතසික අත්‍යවශ්‍යයි. විතක්ක චෛතසිකයේ විසින් තමයි වෙනත් අරමුණකට අවධානය යොමු නොවි එම අදාළ කුසල ආරම්මණය කෙරෙහිම නැවත නැවත යොමු කරන්නේ. එතකොට ද්විතීය තෘතීය චතුර්ථ ධානවලදී විතර්ක ਵਿਚාර දෙක අදාළ නොවෙන්නේ මොකද ඒ සිත බහුලව පුරුදු වුණාම අනිවාර්යෙන් ඒ අරමුණ කෙරෙහි નિરાයාසයෙන් යන ගතියක් තියෙනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට වර්තමානයේ මේ තාක්ෂණික මෙවලම් වලිනුත් ඒ අදහස තේරුම් ගන්න පුළුවන් අපි අන්තර්ජාලයට ගිහිල්ලා එකම කාරණේ සතියක් දෙකක් නැවත නැවත විමසුවාම අපි හිතමු ප්‍රවෘත්ති පිළිබඳව නම් අපි විමසන්නේ. එතකොට ප්‍රවෘත්ති කියන මාතෘකාව දිනපතා අන්තර්ජාලයේ සොයනකොට ඊට පස්සේ අපි අන්තර්ජාලයට පිවිසෙනකොටම ප්‍රවෘත්ති මතුවලා එන්න ගන්නවා. එතකොට ඒක ආයි හොයන්න ඕනේ නැහැ. අපි ඒ අරමුණු හොයාගෙන යාමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ මෘදුකාංග විසින් හදලා තියෙනවා. අපි නැවත නැවත වැඩි වාර ගන්නක් සෙව් මාත්‍රකාව සෙවීමකින් තොරවම අපි වෙත මතු කරලා දෙන්නට. එතකොට අපේ රූප කලාපවලත් මේ ගතිය තියෙනවා. දැන් මොළයේ ක්‍රියාත්මක වෙන නියුරෝන ශෛලවල භෞතික විද්‍යාඥයෝ පැහැදිලි කරනවා අපි මොළය පාවිච්චි කරලා දින ගණනාවක් අවම වශයෙන් දින 21ක් පමණ අපි එකම කාරණේ නැවත නැවත සිතන්න කල්පනා කරන්න ක්‍රියාත්මක කරන්න පුරුදු වෙනකොට ඒ ඒ ක්‍රියාවලිය සම්බන්ධව අභිනවයෙන් නිව්‍රෝන ජාලයක් සැකසෙනවා. ඒතර ජාලය සැකසුණාට පස්සේ බලහත්කාරයෙන් අමාරුවෙන් ඒකට යොමු වෙන්නට ඕනේ. එතන මොලේ යම්කිසි සහයෝගයක් ලැබෙනවා નિરાයාසයෙන් අර පරිගණක යන්ත්‍රයේ මෘදුකාංග වලින් අපිට නැවත නැවත සෙවූ කාරණේ සෙවීමකින් තොරවම අපි වෙත මතු කරලා දෙන්නට සමත් වෙනවා වගේ ඊට වඩා සියදහස් ගුණයක ලක්ෂ කෝටි වාරයක ප්‍රබලත්වයකින් යුක්තව අර නියුරෝන ජාල විසින් අපට ඒ අදාළ කාර්යය කෙරෙහි අවධානය යොමු කරන ගතියක් තියෙනවා තර මනසෙහි චෛතසික ධර්මයන්හි ඒ ගුණය තියෙනවා. ඊටා සූක්ෂම විදිහට අපි යම් දෙයකට දැන් මනස සූක්ෂම නිසා ඒ සියුම් බව වැඩි නිසා එහි වෙනස් වීමත් ප්‍රබලයි. ඒ නිසා කොයිතරම් මේ විදිහට පුරුදු පුහුණු කළා වුණත් බොහොම සුළු දෙයකින් නැවත ගිලිහි යන්නට පුළුවන්. ඒ නිසා තමයි ධානයෙන් පිරෙන්නේ බොහොම ඉක්මනින්. නමුත් අර බහුලව පුරුදු කරලා තියෙනකොට නැවත වහා ඒ කෙරෙහි යොමු වීමේ හැකියාව තියෙනවා. එතකොට වෙනත් අරමුණකට නොගිහින් මේ එකම අරමුණ කෙරෙහි නැවත නැවත අපේ අවධානය යොමු කරවලා ඒ අරමුණ කෙරෙහිම සිත් ඇති කරන්නට සමත් වෙන ගුණය තමයි ඒ සිත්වල පවතින විතක්ක චෛතසිකය. ඒතොර විතක්ක චෛතසිකය ධාන මට්ටමේදී ඇති වෙන්නේ කුසල විතරකයක් හැටියට. එතකොට නෛෂ්කාම්‍ය දැන් ප්‍රථම ධානය උපදවනකොටම කාමයන්ගෙන් වෙන් වූ බාහිර මේ පංචේන්ද්‍රයන් පිනවන පංචකාමයන්ගෙන් විනිර්මුක්ත ස්වභාවයකින් තමයි ඒ ප්‍රථම ධානයට මනස නැඹුරු වෙන්නේ. කියන්නේ කුසල ආරම්මණයක් මත. කුසල චිත්ත ඒකාග්‍රතාවය තුළ තමයි සමාධිය සහ ධානය ගොඩ නැගෙන්නේ. එතකොට එතනදී කුසල මූලිකව මේ විතක්ක චෛසික ඊට ප්‍රබල කාර්යභාරයක් කරනෝ ප්‍රථම ධානයේ හැබැයි ද්විතීය දාණයට යනකොට ඒ තනත්තාගේ අර අපි මුලින් කිව්වා වගේ අර පරිගණකයේ නැවත නැවත අපි සොයන දේ සෙවීමකින් තොරව අපි වෙත මතු කරලා දෙන්නට සමත් වෙනවා වගේ මොලේ නියුරෝන ජාලවල දින ගණනාවක් එක දිගටම අපි යමක් ක්‍රියාත්මක කරනකොට ඒ රූප කලාප විසින්ම එයට මෙහෙවන ගතියක් ඇති වගේ සිතේ තියනවා නැවත නැවත බහුලව පුහුණු කරනකොට භාවිත බහුලීකృత භාවයත් එක්කලා ඒ නැවත නැවත යොමු කිරීමේ උත්සාහයක් අවශ්‍ය නැතිව අවධානය ඍජුවම ඒ අදාළ කුසල රම්පණයට වහා යොමු කළ හැකි ගතියක්. එතකොට අන්න එතනට එතකොට දැන් යම් කිසි කෙනෙක් ධාන වලට සමවදිනකොට ප්‍රථම ධානයට සමවැදිලා ඊට පස්සේ ද්විතීය ධානය. එතකොට ප්‍රථම ධානයට සමවදිනකොට අර විතරක චෛතසිකය Tamanට උදව් කරනවා. ඒ ධාන ආරම්භණය කෙරෙහි අවධානය යොමු කරන්න. හැබැයි එතනින් ද්විතීය ධානයට ඒතනත්තාගේ මනස උසස් කරනකොට මතු කරනකොට එතනින් එහාට ඒ සිත වඩා හුරු පුරුදු ඒ අරමුණත් එක්කලා වඩා බද්ධ වුණු සිතක්. ඒ නිසා එතනින් එහාට ඒ විතක්ක චෛසික අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ද්විතීය, තෘතීය, චතුර්ථ ආදී ධානවලදී විතර්ක චෛසිකයේ අවශ්‍යතාවයක් මතු කරන්නේ නැත්තේ. එතකොට මෙන්න මේ විදිහට විතක්ක චෛසිකේ හැම සිතකටම අවශ්‍ය වෙන්නේ නැහැ. විතක්ක චෛසිකේ ඕන කරන්නේ උත්සාහයෙන් යම් අරමුණක් කෙරෙහි අවධානය යොමු කිරීම. ඒ නිසා මහානායක හඳුරු පැහැදිලි කරනවා අරමුණ කරා පමනවන ධර්මය වූ විතර්කය සෑම සිතකටම නුවමනායි. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ යන මේ සිත් පස රූපාදී අරමුණ චක්ෂු චක්ෂුරාදී වස්තුන්හි ගැටීම නිසා ඒ ඒ ස්ථානයේම විතර්කයාගේ මෙහෙවීමක් නැතිව උපදී. දැන් අපි මුලින් පැහැදිලි කරන්නේ අර භවාංග චලන භවාංග උපච්ඡේදක ආදී වශයෙන් භවාංගය නැවතිලා ඊට පස්සේ පංචද්වාරාවජ්ජණයෙන් කොතනකින්ද මේ අරමුණ පැමුණුනේ කියලා විමසා බැලුවට පස්සේ තමයි ඇසින් නම් අරමුණ ස්පර්ශ වුනේ එතනදී චක්ක විඥානේ පහළ වෙන්නේ කනෙන් නම් සෝත විඥාන. එතකොට දැන් ඒ කෙරෙහි ඒ වෙනකොට මූලික අවධානය යොමු වෙලා ඊට කලින් සිටේ. ඒ නිසා චක්ක විඥාන සෝත විඥාන ආදියට 아무තෙන් විතර්ක චෛතසිකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඒ වෙනකොට හඳුනාගත්තු එහෙම නැත්නම් යොමු වුණු අරමුණක් කෙරෙහි තමයි මේ සිත පහළ ඒ නිසා චක්කු විඥාන සෝත විඥාන ආදී මේ පංච විඥානයන්ට විතර්ක චෛතසිකේ අවශ්‍යතාවයක් නැහැ. ද්විතීය ඥාන චිත්තාදීහු పూర్ව භාගයේහි චිත්ත සම්පතිය හුරු කිරීමේ බලයෙන් ඒ ඒ හුරු කරන ලද අරමුණු වලට විතර්ක රහිත විරහිතවම පැමිණ උපදිතයි. එතකොට ද්විතීය ඥානාදී සිත්වලදී අර පළමු ප්‍රථම ධාන සිත් වලින් නැවත නැවත හුරු කරලා තියෙන නිසා ඒ හුරුවත් එක්කලා 아무තේ විතර්කයේ සහයෝගයක් අවශ්‍ය ඒ හුරු අරමුණත් එක්කලා ධාන සිත් ද්විතිය ධාන ආදිය ගොඩනගෙන්නට බාධාවක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට විතරක චෛතසිකයෙන් කරන්නේ අරමුණට නැවත නැවත සිත මෙහෙයවීමේ කාර්යයයි. එතකොට දැන් මේ චෛතසිකය කොහොමද කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන අකුසල සංකල්පනාවලට එහෙම නැත්නම් කුසල පක්ෂය ගත්තන් පස්සේ නෙක්ඛම්ම සංකල්පනා එහෙම නැත්නම් නෛෂ්ක්‍රාම්‍ය සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා කියන මේවාට පාදක වෙන්නේ. දැන් මේවා සංකල්ප වශයෙන් අපි හඳුන්වන්නේ මාර්ග මාර්ගාංගයක් හැටියට ගන්නකොට. එහෙම නැත්නම් මේවා වෙනත් තැන්වලදී කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. ඒ විදිහට තමයි බහුලව තැන්වලදී මේ මානසික తত্ত্বය හඳුන්වන්නේ. කාම විතරකයයි කියලා කියන්නේ කාමයන් කෙරෙහි නැවත නැවත සිත යොමු වෙන ගතිය. ඒ කාමයන් ගැනම සොයන ගතිය, ඒවා ගැනම හිතන කල්පනා කරන ගතිය, ඒ අරමුණම යලි යලි මනසට අරන් දෙන එහෙම නැත්නම් මනස ඒ අරමුණ කෙරෙහිම යොමු කරන ගතිය. ඒක තමයි කාම විතරක. එතකොට ව්‍යාපාද විතරකය කියලා කියන්නේ ද්වේෂය මුල් කොටගෙන ඒ ඒ ද්වේෂ සහගතව නැවත නැවත ඒ අරමුණ කෙරෙහි අවධානය යොමු කරන ගතිය. එතකොට ඒ විතරකය නිසා තමයි අපිට යම් කාරණයක් කෙරෙහි මනස ගැටුණහම ව්‍යාපාදයක් ඇති වුණහම ඒක මනසින් ඉක්මනට අයින් කරගන්න අපහසු වෙන්නේ අර විතරක චෛතසික විසින් යලි යලි සිත ඒ අරමුණ කෙරෙහිම ගැටුම්කාරීව මෙහෙවන. එතකොට අපිට ඒක අමතක කරගන්න ඕනකම තිබුණා වුණත් අමතක කරන්න බැරි තත්ත්වයක් උද්ගත ඊට පස්සේ පසුව ඒක උපාදාන ප්‍රපංච ආදී වශයෙන් බරපතල වුණාට පස්සේ මේ தත්ත්වය වඩා උත්සන්න වෙනවා මූලික වශයෙන් අර විතර්ක චෛතසිකයේ විසින් තමයි යලි යලි ඒ ආරම්මණය වෙත අපේ සිත නැඹුරු කරන්නේ ඊළඟට ඊළඟට විහිංසා විතර්ක විහිංසා විතර්ක කියලා කියන්නේ හිංසනය අනිත් අයට තාඩන පීඩන කිරීම හිංසා කිරීම පිළිබඳව අපේ හිතේ ඇතිවෙන මානසික తত্ত্বය ඒ ප්‍රතිවිරෝධය ප්‍රතිවිරෝධය අනිත් කෙනාට දැනවීම සම්බන්ධ ඒතර මේ පිළිබඳව අපට අදහසක් ආවොත් අපේ සක්කාය දිට්ඨියත් එක්කලා අපේ මානයත් එක්කලා එකතු වෙලා නැවත නැවත ඒ හිංසා කිරීමේ ආකල්පය කෙරෙහි අපේ අවධානය යලි යලි යොමු කරන ගත. එතකොට ඒ නිසා මේවා අපි මූලික වශයෙන් බොහෝ තැන්වල ධර්ම කරුණු හැටියට දක්වනකොට දක්වන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. එතකොට එහෙම නැතිනම් අපිට ඒවා හඳුනා ගන්නට පුළුවන් කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. එතකොට ඊළඟට දැන් කුසල පක්ෂයට එනකොට කාම සංකල්ප වෙනුවට නෛෂ්කාම්‍ය සංකල්ප. ඒ කියන්නේ කාමයන්ගේ නික්මීම පිළිබඳ සංකල්පනා. එතකොට ඒවත් සංකල්ප හැටියට අපි හඳුනාගන්නේ ඒ වචනයෙන් හඳුනාගන්නේ මාර්ගාංග හැටියට යෙදෙනකොට එහෙම නැත්නම් ඒවම අපිට හඳුනා ගන්නට පුළුවන් නෛෂ්කාම්‍ය විතරක, අව්‍යාපාද විතරක, අවිහිංසා විතරක. ඒ මොකද මේ විතරක චෛසිකය මේ තැන්වල යෙදෙන්නේ. නමුත් අපිට නෛෂ්කාම්‍ය විතරක, විහිංසා විතරක, අව්‍යාපාද විතරක කියන ඒ නම් වලට වඩා අපිට කටට හිතට හුරු වෙලා තියෙන්නේ නෛෂ්කාම්‍ය සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියන වචනය. ඒ එහෙම පුරුදු වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග හැටියට අපි නිතරම ඒ වචන වලින් තමයි මේවා පැහැදිලි කරගන්නේ. ඒ නිසායි අපිට මේ වචනය කටට සිතට වඩා හුරු පුරුදු වෙන්නේ. එහෙම නැත්නම් ඒවා විතර්ක හැටියට ප්‍රකාශ කිරීමත් කිසිදු වරදක් නැහැ. එතකොට දැන් ඒ සම්බන්ධව මහානායක හාමුදුරුව බෝධිපාක්ෂික ධර්ම විස්තරය ග්‍රන්ථයෙහි පැහැදිලි කරනවා සංකප්ප යනු කල්පනාවට නමකි ලෝකයේහි සත්වයන් අතර අනේක ප්‍රකාර කල්පනා ඇත්තේ ඒ කල්පනාවන් අතුරින් නෛෂ්ක්‍රම්‍ය සංකල්පය අව්‍යාපාද සංකල්පය අවිහිංසා සංකල්පය යන මේ කල්පනා තුන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි දැක්වෙන සම්මා සංකප්පයය. ඒ සංකප්ප තුනට නෛෂ්ක්‍රම්‍ය විතරක, අව්‍යාපාද විතරක, අවිහිංසා විතරක යන නම්ද ව්‍යවහාර වේ. එතකොට ඒවා විතරක කියන නම් වලිනුත් හඳුන්වන්න පුළුවන්. මොකද විතරක චෛතසිකයයි එතනදී යෙදෙන්නේ. තොර නයිෂ්ක්‍රම සංකල්ප කියලා කියන්නේ නුවණ ලැබූ සත්පුරුෂයන් විසින් ඒ තෘෂ්ණා බන්ධනයෙන් මිදීම සඳහා කරන කල්පනාවෝයි. දන් දීම් ආදී වශයෙන් වස්තුව අත්හැරීම පිළිබඳ ඌද පුත්‍රාදීන් අත්හැරීම පිළිබඳ ඌද පැවිදි වීම පිළිබඳ ඌද ආරණ්‍ය ආදී විවේක ස්ථානයන් විවේක ස්ථානයක් සේවනය කිරීම පිළිබඳ ඌද සමත විදර්ශනාවන්හි යෙදීම පිළිබඳ ඌද කල්පනාවෝ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවෝය. එතකොට ඊට ඉහතින් නායක හඳුර පැහැදිලි කරනවා මේ කාම සංකල්පනා කියන්නේ මොනවද කියලා. කාම සංකල්පනා හැටියට මේ ලෝකයේහි උන්වහන්සේ ඊට පසුව දක්වනවා ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයක්. ලෝකයේහි බහුල වශයෙන් ඇත්තේ කාම විතර්ක බහුල පුද්ගලයෝය. ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක බහුල පුද්ගලයෝ මද වශයෙන් ඇත්තාහ. එතකොට ගිහි පැවිදි දෙගොල්ලටම ඒ කාම විතර්ක ඇති වෙන ආකාරය පැහැදිලි කරනවා. කාම විතර්ක බහුල තැනැත්තා විසින් එය දුරු කිරීමටත් නෛෂ්ක්‍රම්‍ය සංකල්පය දියුණු කර ගැනීමටත් විශේෂයෙන් අසුබ භාවනාව කළ යුතුය. කාම විතරකයන්හි ආදීනව මෙනෙහි කිරීමද හොඳය. එතකොට දැන් සාමාන්‍යයෙන් ලෝකයේ සත්වයින්ට මේ කාම විතරක තමයි බහුල. ඒ මොකද තෘෂ්ණාව මූලික කොටගෙනයි මේ සත්වයා සසර සැරිසරන්නේ. ඒතර තෘෂ්ණා මූලිකව යන සත්වයින්ට කාම විතරකය බහුලව මතුවෙන්නේ එයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධාකාර තණ්හාවේ කාම තණ්හාව තමයි හැම විටම ක්‍රියාකාරී මට්ටමින් පවතින්නේ. එතකොට ඒ කාම තණ්හාව නිසා තමයි භව තණ්හාව සහ විභව තණ්හාව අපේ චිත්තසංතානේ අවදි වෙන්නේ. ඒ නිසා සත්වයාගේ මේ කාම ලෝකයේ තුල බහුලව ක්‍රියාත්මක වෙන සංකල්පය කාම සංකල්පය නිසා ඒ කාම විතර්කය තමයි බහුලව සත්වයාගේ චිත්තසංතානේ ගොඩ නැගෙන්නේ කියන බව නායක හම්තුරු මෙහිදී පැහැදිලි කරා. එතකොට කාම විතර්ක කියලා කිව්වහම කාම කියලා කියන්නේ කැමති වෙන ගතිය. ඇසින් දකින්න කැමති වෙන අරමුණ නැවත නැවත ඒ අරමුණ කෙරෙහි සිතන, කල්පනා කරන. ඒ අරමුණ කෙරෙහි අවධානය යොමු කරන ගතිය කාම විතර. එතකොට තමන් කණෙන් අහන්න කැමති ශබ්ද, සංගීත ඒවා නැවත නැවත සිහිපත් කරන ගතිය. ඒවා කෙරෙහි අවධානය යොමු කරන ගතිය. ඒවා කෙරෙහි කැමැත්ත ඇති කරන ගතිය. එතකොට ඒ කාම සංකල්පනාව තුළ ක්‍රියාවන් මේ විදිහට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතෙන් යලි යලි ඒ අරමුණ කෙරෙහි අවධානය යොමු එතකොට එහෙම යොමු කරන නිසා තමයි අපිට කාමයන් පිළිබඳව ගත්තු ඒ තෘෂ්ණා මූලික සංකල්පනා පහසුවෙන් දුරු කරන්න බැරි වෙන්නේ. නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් යමක් ගත්තාම ඒක දිගින් දිගට දිගින් දිගට ඒවත් එක්කලා පැටලි පැටලි යනවා. එතකොට දැන් මේ ක්‍රියාවලිය පිළිබඳ මදුපිණ්ඩික ආදී සූත්‍රවල දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානති එතකොට ඇස රූපය පදනම් කොටගෙන චක්කු විඥානය හට ගන්නවා ඒ තුනම එකතු වෙනකොට මානසික ස්පර්ශය හට ගන්නවා ඒ කියන්නේ අරමුණ මනසින් ස්පර්ශ කිරීම ඒ අරමුණ මනසින් ස්පර්ශ කිරීමත් එක්කලා වේදනාව, ඒ අරමුණු රසය හඳුනා ගැනීම. යම් වේදේති තං සංජානති යමක් විඳිනවා නම් ඒකේ විඳින ස්වરૂපයත් එක්ක හඳුනගන්න. අපි මේවා මීට ඉහතදී කතා කරලා තියෙනවා. එතකොට ඒ විඳින ස්වરૂපයත් එක්කලා කියලා කියන්නේ Tamanට යම්කිසි සුඛ සෝමනස්සයක් ඇති කළා නම් ඒක ප්‍රියශීලීව. ඒ කියන්නේ ඒකට කැමැත්තක් ඇති අන්න රුචිකත්වයෙන් තමයි ඒක දිහා බලන්න හිතන්න එතනින් එහාට පෙළඹේ. යම් වේදේති තං සංජානාති. අපි ඒක හඳුනාගන්නේ ප්‍රියශීලී අරමුණක් හැටියට. ඉෂ්ඨ අරමුණක් හැටියට. එතකොට මට සුවගෙන දෙන කාරණයක් හැටියට. මගේ කයට ඒක සුවදායකයි, සිතට සුවදායකයි. එතකොට යම් සංජානාති තං විතක්කේති. දැන් යම් විදිහකට මේක හඳුනා ගන්නවා නම් ඒ විදිහට ඒ අරමුණ කෙරෙහි යලි යලි සිත යොමු වෙන්නට පටන් ගන්නවා. එතකොට ඒකේ අනිත් පැත්තත් එහෙමයි. ඒ කාම සංකල්පනා නිසාම අපට ව්‍යාපාද සංකල්පනා මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ පටිඝ මූලිකව අරමුණ කෙරෙහි ප්‍රතික්ෂේප කරන ගතියෙන් යුක්ත. එතකොට ඒක ඇති වෙන්නේ යම් වේදේ යම් වේදේති තං සංජානන. යමක් විඳිනවා නම් එය හඳුනා ගන්න. එතකොට විඳින්නේ කර්කශ විදිහට නම් ඒක කයට කර්කශ විදිහට නම් දැනෙන්නේ සිතට පීඩාකාරී විදිහට නම් දැනෙන්නේ තමන්ගේ අරමුණු බලාපොරොත්තු තමන් හදාගෙන තියෙන සම්මුති සංකල්ප වලට පටහැනි තත්වයට නම් ඒක දැනෙන්නේ අපිට ඒක අප්‍රිය අරමුණක් හැටියට අනිෂ්ඨ ආරම්මණයක් හැටියට මනසින් හඳුනා ගන්න. එතකොට අර වේදනාව පදනම් කොටගෙන අසත් රූපයත් සිතත් පාදක කොටගෙන මානසික ස්පර්ශය හට ගන්නවා. ඒ ස්පර්ශය තුළින් අරමුණු රසය හඳුනා ගන්නවා. ඒ රසය කර්කශන. ඒ රසය තමන් තමන් අපේක්ෂා කරපු තත්වයකක් නෙමෙයි නං. තමන්ගේ සංකල්ප මනෝභාවයන්ට ගැළපෙන්නේ නැතිනම් අපි ඒක හඳුනා ගන්නවා. ඒ පිළිබඳ සංජානනය කරන්නේ ඒක අනිෂ්ඨාරම්මණයක් හැටියට ඒක බහැර කළ යුත්තක් හැටියට ඉවත් විය යුත්තක් හැටියට අන්න ඒ අදහස ඇති වුණාට පස්සේ යම් සංජානාති තං විතක්කේත ඊට පස්සේ නැවත නැවත ඒ අරමුණ කෙරෙහි සිත යොමු වෙන්නට ගන්නවා දැන් අකමැති නම් බැහැර කරන්න ඕනේ අකමැති නම් බැහැර කරන්න ඕන උනාට ඒක ඒක බැහැර වෙන්නේ නෑ යලි යලිත් ඒකම මතක් වෙනවා ඒකම සිහි වෙනවා ඒක කෙරෙහිම අවධානය යොමු වෙනවා එතකොට ඒ කටයුත්ත කරන්නේ මොකෙන්ද මේ විතක්ක චෛසිකේ එතකොට ඒ විතරක චෛතසිකයේ විසින් එහෙම නැවත නැවත අරමුණ කෙරෙහි සිත යොමු කරනකොට යම් විතක්කේති තං පපංචේති. ඒ විතරකේ ඇති වෙනකොට ඊට පස්සේ නැවත නැවත ඒ කෙරෙහි අවධානය යොමු කරනකොට එතනින් එහාට ඒවා තණ්හා මාන දිට්ටි වශයෙන් එක් එක් ආකාරයෙන් ඒවා පිළිබඳව මනෝභාවයන් සංකල්පනාවන් ගොඩනගන්නට පටන් ගන්නවා. එතකොට මේ විතරකේ නිසා තමයි අර සංකල්ප ගොඩනැගෙන්නේ. එතකොට කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප ගොඩ නැගෙවි. ඒ නිසා ඒවා සංකල්ප හැටියට හැඳින්නුවත් නිවැරදි, ඒවා කෙලින්ම විතරක හැටියට හැඳින්නුවත් නිවැරදි. එතකොට මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය අරමුණු ඉන්ද්‍රයන්ට අරමුණු හමු වීමත් එක්කලා ඒව හඳුනා ගන්නා සිත් පහළ වෙනවා ඒ සිත පහළ වෙනකොට එහි අරමුණු රසය හඳුනා ගන්නවා ඒ අරමුණු රසය Tamanට ප්‍රියශීලී ආකාරයෙන් දැනෙනවා නම් එය කාම එය කැමති වෙන අරමුණක්. එතකොට ඇසින් මේ විදිහට නැවත නැවත දකින්න අපි සමහර දේවල් කැමති වෙනවා. එතකොට ඒක රූපකාම. කනෙන් සමහර දේවල් අහන්න කැමති. ඒවා ශබ්දකාම. නාසයෙන් ගන්ධකාම. දිවෙන් රසකාම. කයෙන් පොට්ටම්බකාම. සිතෙන් ධම්මකාම. එතන ධම්ම කියන්නේ සද්ධර්ම කියන අර්ථය නෙමෙයි. සිතට අරමුණු වෙන ධර්ම. දැන් මේ ෂඩේන්ද්‍රයන්ටම අරමුණු වෙන තමන් ප්‍රිය කරන ආස්වාදයක් ඇති කරන ඉන්ද්‍රයන් උත්තේජනය කරන්නට සමත් වෙන ඒ ආරම්මන රසයට ප්‍රිය වෙනවා නම් එතන ඔන්න කාම එතකොට කාම විතක්ක කියලා කියන්නේ ඒ කැමති වෙන කාම සංකල්පනා කාම අරමුණු කෙරෙහි නැවත නැවත අපේ සිත යොමු වෙන්නට පටන් ගන්නවා මෙහෙ වෙන්නට පටන් ගන්නවා. එතකොට අපි කැමති දේවල් හැමතිස්සෙම අපට මතක් වෙනවා. අපට සිහි වෙනවා. එතකොට ඒවා සිහි වෙනකොට අපිට නැවත නැවත ඒවා ලබන්නට ඕන වෙනවා. දැන් එක්වරක් දෙකක් අපිට ඒවා ආස්වාදනය කරන්න ලැබුණාට පස්සේ ඊට පස්සේ නැවත නැවත ආස්වාදනය කරන්න ඕන වෙනවා. එතකොට ඒ ආස්වාදනය කිරීම සඳහා නැවත නැවතත් අපේ සිත මෙහෙවනවා. අපිට ඒක පාලනය කරගන්න බැරි මට්ටමට සමහර විට බරපතල පිපාසයක් වගේ එහෙම නැත්නම් සහගින්නක් වගේ අපේ මනස ඇතුලේ ඒ අපහසුතාවයක් ඇති කරමින් එහෙම නැත්නම් ඉල්ලා සිටිමින් මේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඒතකොට එහෙම වෙන්නේ ඇයි අර විතරකයේ විසින් නැවත නැවත ඒ කාම සංකල්පනාව ජනිත කරනවා. ඒ ඒ තමන් ප්‍රිය වෙච්ච තමන්ට ඉන්ද්‍රියන් උත්තේජනය කරන ලද ඉන්ද්‍රියන්ට සුඛසෝමනස්යන් ඇති කරපු ආරම්මණය කෙරෙහි යලි යලි සිත මෙහෙයවන විතර්කය නිසා තමයි අර කාම සංකල්පනාව වර්ධනය වෙන්නට පටන් ගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කාම සංකල්පනා බහුල වෙනකොට කාමයේ කෙරෙහිම අපේ මනස බහුලව ඇදී යනවා. එතකොට ඔය කියන தත්වයෙන් අපේ සිත මුදවා ගන්නට ඕනේ. එතකොට මේ කාමයන්ගෙන් අපි නික්මෙන්නට ඕනේ කියන අදහස ඇතිව අර කාමයන්ගෙන් බැහැර වෙන්නට සිත මෙහෙවන ගතිය තමයි නෛෂ්කාම්ම්‍ය සංකල්පනාවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් නෛෂ්කාම්ම්‍ය විතර්කයයි කියලා කියන්නේ. ඒතර කාමයේ කෙරෙහි මෙහෙවන්නටත් ඒ විතර්කයම උදව් වෙනවා. කාමයන්ගෙන් මනස ඉවත් කරලා නෛෂ්කාම්ම්‍ය පිළිබඳව ඒ කාමයන් අත්හැරීම පිළිබඳව අපේ අවධානය මෙහෙවන්නටත් ඒ විතර්කයම තමයි අපට උදව් ඒකයි මේ විතක්ක චෛසිකය කුසල ලකුසල දෙකේ මෙදෙන ප්‍රකීර්ණක චෛසිකයක් හැටියට අභිධර්මයේදී පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අර කාමයන්ගෙන් නික්මෙන්නට යොමු වෙන්නේ කුමක් නිසාද? මහානායක හඳුරෝ එක පැහැදිලි කරනවා මේ සත්වයෝ වර්තමාන භවෙහි හා අතීත භවයන්හි කරන ලද සතර අපායට වැටීමට හේතු වෙන බොහෝ පව් ඇතිව අනාගතයේද එබඳු පව්කම් ඉමක් කොනක් නැතිව කරන ස්වභාවයේ ඇතිව නැවත නැවත අපායට පැමිණෙන ස්වභාවයේ ඇතිව නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්වලට හසු වන ස්වභාවයේ ඇතිව තෘෂ්ණා බන්ධණයෙන් සසර බැඳී සිටිති තමා සිටින්නා වූ තත්ත්වයේ භයානකකම දැකිය හැකි නොවන ලැබූ පුද්ගලයෝ ලැබු ගින්නකට මැදි වී සිටින්නකු එයින් මිදීමටද සිරගයකට හසු වී සිටින්නකු එයින් මිදීමටද සතුරු සෙනගක් විසින් වට කරනු ලැබ සිටින්නකු එයින් මිදීමටද කෙමනකට දැලකට හසු වී සිටින මසකු එයින් මිදීමටද කූඩුවකට හසු වී සිටින කුරුල්ලකු එයින් මිදීමටද සිතන්නක් මෙන් උපන් නෝපන් පාපයන්ගෙන් මිදීමටද ප්‍රශ්නා බන්ධණයෙන් මිදීමටද කල්පනා කරන්නා එතකොට දැන් මේ කාමයන් ආස්වාදනීයයි කාමයන් සුවදායකයි එවෙන් ඉන්ද්‍රිය උත්තේජනය කරනවා ඒ ඒ කාමයන් තමයි අපට ජීවිතයේ සතුට සුවය ආස්වාදය ගෙනත් දෙන්නේ කියලා හිතනකොට ඒ අවිද්‍යා මූලිකව කල්පනා කරන්න කරන්න අපට කාමයේ කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති හැබැයි මේ කාමයන් නිසා අපි මේ පංචස්කන්ධයේ හිරවී සිටින ආකාරය කාමයන් නිසා භව තණ්හාව ඇති වෙලා නැවත නැවත භවෙහි පංචස්කන්ධයන් හටගන්නා ආකාරය ඒ පංචස්කන්ධයන්ගෙන් මිදෙන්න බැරි වෙලා තියෙන්නේ මේ කාම තණ්හා භව තණ්හා නිසා බව. එතකොට මේ නැවත නැවත භවෙහි උපදිනකොට ඒක සුගති ආත්මයක පමණක් නෙමේ දුගතියේ හිත් උපදිනවා. ඒ වගේ මේ කාමයන් ලබන්නට ගිහිල්ලා බොහෝ පව්කම් කරගන්නවා. ඒ අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් දුගතියේ ඉපදිලත් දුක් විඳින්නට වෙනවා. මනුෂ්‍යාදී සුගතියක ඉපදුනා වුණත් අකල් මරණ, තාඩන, පීඩන, රෝග ආදී බහුල වෙලා දුක් විඳින්නට වෙනවා. ඒතොර මේ காரணා තේරුම් ගන්නට යම් ප්‍රඥාවක් උපදිනකොට ඒ තනත්තාට තමන් මේ මහ උගුලකටයි අහු වෙලා තියෙන්නේ වගේ හැඟීමක් මතුවෙන්න ගන්නවා. එතකොට මේකෙන් කොහොමද මිදෙන්නේ කියන එක්තරා සංසාර බයක් දකින්නට එතනත්තා සමත් වෙන. ඒ කියන්නේ බියපත් වෙන්නට නෙමෙයි ඒ සසරේ පවතින බියජනක බව තේරුම් ගන්නට, දැක ගන්න. අන්න ඒ මට්ටමට ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න තමයි ඒතනත්තාට අර කාමයන්ගෙන් ගැලවෙන්න මේ පාපයන්ගෙන් මිදෙන්න තෘෂ්ණාවෙන් මිදෙන්න පංචස්කන්ධයෙන් මිදෙන්න ඕන කියන ආකල්පය ටිකෙන් ටික වර්ධනය වෙන්නට පටන් ගන්නවා ඉතින් අපි නිතරම සිහිපත් කරනවා මේ තෘෂ්ණාව හේතු රහිත වූවක් නොවේ සහේතුක වූවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තෘෂ්ණාවේ හේතුව හැටියට දක්වන්නේ අවිද්‍යාව. ඒතර ඒ කියන්නේ හරියට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගත නොහැකි බව. ඒතර අවිද්‍යාව පවතින තාක්කල් ඒ තනත්තාට කාමයන් Tamanගේ ඉන්ද්‍රිය පිනවන්නට උදව් කරන Tamanට සතුට සුවය ගෙනත් දෙන මේ ජීවිතයේ සාරය හැටියට Tamanට පෙනෙන්න ගන්න. හැබැයි මේ කියන විද්‍යාව මේ කියන ප්‍රඥාව ටිකෙන් ටික අවදි වෙන්න අවදි වෙන්න සංස්කාර ධර්මයන්ගේ අනාත්ම බව සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණයන් ඒවාෙහි નિસර බව අසුභ බව වැටහෙන්න වැටහෙන්න ඒතනත්තාට දැනෙන්න ගන්නවා මේක මහ පටලැවිල්ලක් මේකෙන් ගැලවෙන්නටත් බෑ ඒ වගේම මේක පවත්වලා තේරුමකුත් නෑ ඒ වගේම භවෙන් භවය යන මේ ගමන හරිම සංකීර්ණ හරිම අවිනිශ්චිත තාම කරකස වූවක් කියලා පෙනෙන්න ගන්නකොට තමයි ඒතනත්තාට මේ කාමයන්ගෙන් නික්මීමේ සංකල්පනා ගොඩනගන්නේ. ඒතකොට ඒකට උදව් වෙන්නේ ප්‍රඥාව. ඉතින් එතනට මනස හුරු කරගන්නට නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ මේ නෛෂ්කාම්‍ය සංකල්පනා දියුණු කරගන්නට ඒතනත්තාට තමන් ඇලුම් කරන කාමයන්හි තියෙන nissarattwe අපි සතිපට්ඨාන සූත්‍රය කතා කරනකොට කතා කළා විශේෂයෙන්ම අසුභය ඊළඟට දෙතිස් කුණප කොටාශ වශයෙන් පටික්කුල මානසිකාරය සහ අසුභ මානසිකාරය ඊළඟට ධාතු මනසිකාරය. මේවා තුලින් අපට අර ඇලුම් කරන කාම වස්තුන්හි ඒ ආරම්භණයන්හි තියෙන nissarattය තේරුම් ගන්නට අපට උපකාර වෙනවා. ඊළඟට විදර්ශනා වැඩිම වශයෙන් ඒ අරමුණෙහි નિસරු බව පමණක් නෙමෙයි තමන්ගේ චිත්තසංතානයේ ගොඩනැගෙන කාම සංකල්පනාවෙහි ඇති දෝෂය චිත්තානුපස්සන වශයෙන් ඊළඟට ඒ කාමච්ඡන්දෙහි තියෙන දෝෂය ධම්මානුපස්සන වශයෙන් නැවත නැවත විමසා බලන්නට අපි උත්සාහ කරනවා. ඒතර කායානුපස්සන වශයෙන් චිත්තානුපස්සන වශයෙන් ධම්මානුපස්සන වශයෙන් අපට විමසා බලන්නට පුළුවන්. ඊළඟට වේදනානුපස්සනාව වශයෙන් අර සුඛ වේදනාවන් ඇති වෙනකොට ඒවා පිළිබඳව මධ්‍යස්ථතාවය ඇති කරගන්න අනාත්ම වශයෙන් සුඛ වේදනා දකින්න පුරුදු පුහුණු වීම ඊළඟට සති සම්පජඤ්ඤයෙන් යුක්ත වේ සුඛ වේදනාවන් දකින්න පුරුදු පුහුණු වීම තුලින් අර කාම වශයෙන් නැවත නැවත විතර්ක කරන ගතිය ප්‍රපංච ගොඩනගන ගතිය අවම කරගන්න පුළුවන්. ඒතර සතර සතිපට්ඨානය තුළින්ම විදර්ශනා වශයෙන් අපේ සිත මේ කාමයන්ගෙන් මුදවලා නෛෂ්ක්‍ම්‍ය අධ්‍යාස ඇති කරන්නට මෙහෙයවීමක් කරන්න පුළුවන්. ඒ නිසා නෛෂ්ක්‍ම්‍ය සංකල්පනාව නෛෂ්ක්‍ම්‍ය විතර්කය දියුණු කිරීමයි කියලා කියන්නේ විදර්ශනා භාවනා සමත විදර්ශනා භාවනාවමයි සමත භාවනා වශයෙන් තදංග වශයෙන් తాවකාලිකව සහ විස්කම්බන වශයෙන් අපි ඒ කාමයන්ගෙන් සිත මුදවනවා කාම සංකල්පනාවන්ගෙන් සිත බැහැර කරනවා. ඒකට අපිට අසුභය, පටික්කුල මානසිකාරය ඒවා උපකාර වෙනවා. විදර්ශනා වශයෙන් ගත්තන් පස්සේ අපිට මේ පටික්කුලය, අසුභය විදර්ශනා වශයෙන් ගැඹුරට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම අරමුණ පමණක් නෙමෙයි තමන්ගේ සිත පිළිබඳව මෙනෙහි කරමින් අවධානය යොමු කරමින් අපිට විදර්ශනා කරන්න පුළුවන් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන්. එතකොට එහෙම දකින දකින ප්‍රමාණයට ප්‍රඥාව අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට තමයි අර කාම සංකල්පනාවන්ගෙන් සිත නිදහස් කරලා නෛෂ්කාම්‍ය සංකල්පනාවන්ට අපේ අවධානය යොමු කරන්න පුළුවන් ඊළඟට ව්‍යාපාද සංකල්පනා. ව්‍යාපාද සංකල්පනාවයි කියලා කියන්නේ නායක හඳුරු මෙහිදී අව්‍යාපාද සංකල්පනාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. අන්නේ සත්වයන් අන්නේ පුද්ගලයන් සුවපත් කිරීම පිළිබඳ වූ මෛත්‍රී සහගත කල්පනාවය. අන්නේ සත්වයන් පුද්ගලයන් විනාශ කර දැමීම පිළිබඳ වූ द्वेष සහගත කල්පනාව ව්‍යාපාද විතරක නම් වේ. අව්‍යාපාද සංකල්පේ ව්‍යාපාද විතරකේ නසන දුරු කරන ව්‍යාපාද විතරකයට ප්‍රතිපක්ෂ ධර්මය. ඒතර ව්‍යාපාද විතරකය කියලා කියන්නේ අන් අයට විරුද්ධ ගතිය. අර Tamanට අනිෂ්ඨාකාරයෙන් දැනෙන ඒ කියන්නේ අපි මුලින් පැහැදිලි කළානේ යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යමක් විඳිනවා නම් ඒ විඳින විදිහත් එක්ක තමයි ඒක පිළිබඳව යම් අදහසක් ඇති කරගන්නේ හැඳිනීමක් ඇති කරගන්නේ එතකොට ඉන්ද්‍රයන්ට කටුකාකාරයෙන් අප්‍රිය අමනාපාකාරයෙන් ඒ ඉන්ද්‍රයන්ට දැනෙනවා නම් යමක් ඒක සමග නොමනාපයක් ගොඩනගෙනවා ඒ නොමනාපයක් ගොඩනැගුණු ආරම්භණය පිළිබඳව ගැටෙන ගතිය නැවත නැවත මනසේ මතුවෙනවා ඒක තමයි ව්‍යාපාද විතරකය කියන්නේ ගැටිලා නවතින්නේ නැහැ ව්‍යාපාදයේ පිළිබඳව අපි මීට ඉහතදී පැහැදිලි කරලා තියෙනවා ව්‍යාපාදයේ තියෙන ස්වභාවය තමයි ඒ අරමුණ ඒ අදාළ පුද්ගලයාගේ විනාශය අපේක්ෂා කරන ඒ පරිහානිය ඒ විනාශය අපේක්ෂා කරන ගතිය තමයි ව්‍යාපාදයේ තියෙන්නේ. එතකොට ඒ අරමුණෙහි විනාශය එහෙම නැත්නම් ඒ අදාළ පුද්ගලයාගේ විනාශය අපේක්ෂා කරමින් නැවත නැවත ඒ අරමුණම ගන්නට සිත මෙහෙවනවා විතක්ක චෛසිකේ. එතකොට යම් විතක්කේති තම් පපංචේති. ඊට පස්සේ දික්ටි වශයෙන් මේ මම ඒ ඔහු ඔහු තමයි මට මේ අනර්ථය කළේ මට මෙතරම් පීඩාවක් ඇති වුණා ආදී වශයෙන් දික්ටි වශයෙන් වරදවල ගන්න. ඊළඟට මාන වශයෙන් සංසන්දනය කරන ඊට පස්සේ තණ්හා වශයෙන් තමන් ප්‍රියමනාප ආස්වාදය අරමුණ ලබන්නට කැමති වෙන නිසා ඊට ප්‍රතිවිරුද්ධ වූ මේ தત્ත්වය පිළිබඳව නැවත නැවත ගැටුම්කාරී தત્ත්වයන් නිර්මාණය කරනවා. අන්න ඒ විදිහට ප්‍රපංච ගොඩ නගලා බරපතල ව්‍යාකූල தત્ත්වයක් ඇති කරන්නට මේ ව්‍යාපාද විතරකය මූලිකව කටයුතු කරනවා. එතකොට ඒ මට්ටමට සංවර්ධනය වෙනකොට ඒක ව්‍යාපාද විතර්ක එහෙම නැත්නම් ව්‍යාපාද සංකල්පනාවක් හැටියට අනුක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ தත්වය තමයි මේ ව්‍යාපාදයෙන් නැසන ව්‍යාපාදයෙන් මුදවන මානසික ගුණය තමයි මේ අව්‍යාපාද කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ සඳහා කළ යුතු කාර්ය කුමක්ද කියලා නායක හඳුර පැහැදිලි කරනවා. අව්‍යාපාද විතරකයේ දියුණු කර ගැනීමටත් විශේෂයෙන් මෛත්‍රී භාවනාව කිරීමත් ව්‍යාපාදයේ දෝෂයන් මෙනෙහි කිරීමත් හොඳය. එතකොට මෛත්‍රී භාවනාව සමත භාවනාවක් හැටියට අපට උපකාර වෙනවා යම් අරමුණක් කෙරෙහි යම් පුද්ගලයෙක් කෙරෙහි අපට ද්වේෂ සහගත සිතක් ඇති වෙනවා නම් ඒන් සිත මුදවා ගන්නට මෛත්‍රී සංකල්පනාව, මෛත්‍රී චේතෝමුක්තිය, එහෙම නැත්නම් මෛත්‍රී මනෝභාවය ගොඩනගා ගන්නට අපි වෑයම් කරන්න ඕන. ඊළඟට ද්වේෂයේ ආදීනවේ දැකීම. දැන් විදර්ශනා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තානුපස්සනාවේදී සදෝසං වා චිත්තං සදෝසං චිත්තංති පජානාති. ඊළඟට ධම්මානුපස්සනාවේදී දේශනා කරනවා ව්‍යාපාද විතර්කයේ පිළිබඳව ව්‍යාපාද නැමැති නීවරණ ධර්මයි. කාමච්ඡන්දය සහ ව්‍යාපාද නීවරණය. එතකොට මේ නීවරණ වශයෙන් සිත අහුරන නිවන් මඟ අහුරන නුවණ නැති කරන මනස අඳුරු කරන මානසික තත්ත්වයක් බව දැක ගැනීම. එතකොට එහෙම දකිනකොට තමයි මේකේ ආදීනවය Tamanට ප්‍රකට වෙන්නේ. ඒකෙන් දැන් සාමාන්‍ය ලෝකයාට උනත් කෝපය මතුවෙන් පස්සේ ඒක අනර්ථකාරී කියලා දැනෙනවා. ඒක බාහිර ලෝකයට හානියක් වෙන්නට ඉඩ තියෙන නිසා. නමුත් විදර්ශනා වශයෙන් අපි දකින්නේ බාහිර ලෝකයට හානියක් වුණත් නැතත් අපේ සිත විනාශ කරන හැටි. අපේ ප්‍රඥාව මොට කරන හැටි. ඒ පැත්තෙන් අපට නිර්වාණගාමිනී මාර්ගයටත් යහපත් මානසික තත්ත්වයක් පවත්වන්නට ඒ බාධා කරන ආකාරය තේරුම් ගන්නට. ඊට පස්සේ තව දුරටත් අපිට විදර්ශනා කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිද්දී අනාත්ම මූලිකව දකිනකොට මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් නැති බව තේරුම් ගැනීමේදී තමයි අපිට වඩා පහසුවෙන් ද්වේෂයවත් ව්‍යාපාදය සමනය කරගන්නට දුරු කරගන්නට පුළුවන්. ඉතින් ඒ මට්ටමට අපිට විදර්ශනා මූලිකව ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් අව්‍යාපාද විතර්කය අව්‍යාපාද සංකල්පනාව දුරු දියුණු කර ගැනීම ඊළඟට අවිහිංසා සංකල්පය අවිහිංසා සංකල්පය යනු අන්යන් දුකින් මිදවීම පිළිබඳ වූ කරුණාසහගත කල්පනාවයි අන්නයන්ට දුක් දීම පිළිබඳ වූ කල්පනාව විහිංසා විතරක නමි. අවිහිංසා සංකල්පයේ විහිංසා විතරකේ දුරු කරන නැසන විහිංසා විතරකයට ප්‍රතිපක්ෂ ධර්මයකි. එතකොට අවිහිංසාව විහිංසාව කියලා කියන්නේ අන්නයන්ට දුක් පමුණුවන අන්නයන්ට පීඩා ඇති කරන්නට හිතන ගතිය ඒ සඳහා ක්‍රියාත්මක වෙන ගතිය එතකොට අපි මුලින් කිව්වා ව්‍යාපාද සංකල්පේ ව්‍යාපාදය කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ අරමුණෙහි ගැටෙන සහ ඒ අරමුණෙහි පරිහානිය විනාශය අපේක්ෂා කරන ගතිය මේ විහිංසා සංකල්පයේදී ඒ විනාශය තමන් විසින්ම ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙන තැනට දැන් ව්‍යාපාදයේදී තියෙන්නේ අරමුණ සමග ගැටෙනවා අරමුණ ප්‍රතික්ෂේප කරනවා ඒ අරමුණෙහි විනාශය අපේක්ෂා කරනවා විහිංසා මට්ටමට එනකොට තමන්ම ක්‍රියාත්මක වෙලා තමන්ගේ පංචස්කන්ධය ක්‍රියාත්මක කරවලා අනිත් කෙනාට දුක් පමුණුවන්නට අනිත් කෙනාගේ විනාශය ඇති කරන්නට තමන් ක්‍රියාත්මක වෙන තැනට පෙළඹෙන. ඉතින් එතනට නැවත නැවත පොළඹවන්නට මේ විතරකය අපට උපකාර ඒ විහිංසා විතරකය අනිත් කෙනාට හිංසා කිරීම සම්බන්ධ. එතකොට ඒ මට්ටමට අපේ මනස වර්ධනය වුණාට පස්සේ ඒ තනත්තාට එකම විකල්පයේ හැටියට හොඳම ක්‍රමයේ හැටියට මේ ගැටලුව निराකරණය කරන්න තියෙන එකම ක්‍රමයේ හැටියට අනිත් කෙනාට හිංසා කිරීම වද පැමිණවීම දුකටපත් කිරීම අනිත් කෙනා විනාශ කිරීම තමයි සුදුසුම විකල්පයේ හැටියට ඒ තනත්තාට පෙනෙන්න දැනෙන්න ගන්න. ඉතින් ඒ தත්වෙන් සිත මුදවන්නට මේ අවිහිංසා සංකල්පය. එතකොට අවිහිංසා සංකල්පය පිළිබඳව නායක හඳුරෝ පැහැදිලි කරනවා විහිංසා විතර්ක විතර්කයේ බහුලතනත්තා හට එය දුරු කර ගැනීමට ආ අවිහිංසා සංකල්පය දියුණු කර ගැනීමටත් විශේෂයෙන් කරුණා භාවනාව කිරීමත් අනුන්ට දුක් දීමේ ආදීනව මෙනෙහි කිරීමත් හොඳයි. එතකොට විහිංසා විතර්කයේ බහුලව ඇති වෙනවා නම් කරුණා භාවනාව ඊට ප්‍රතිවිරුද්ධ වූ සමත භාවනාවක් හැටියට ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ඒ විහිංසාවේ අන් අයට හිංසා පීඩා කිරීමේ ආදීන. එතකොට සාංශාරික ආදීනවේ හැටියට අකුසලේ විපාකයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් තැනක උපදිනවාද ඒ උපදින උපදින ආත්ම භාවයන්හි ආබාධ බහුල වෙනවා. රෝග බහුල වෙනවා. අංග ප්‍රත්‍යංග විපරීත වෙන්නට ඒ වගේම උපදින භවවල අත්පා බිඳෙන්නට ජීවිතය අකාලේ විනාශ වෙන්නට එතකොට ප්‍රවෘත්ති විපාක හැටියට ඒක බලපොන ඊළඟට මේ විහිංසා සංකල්පය අපේ හිත දූෂ්‍ය කරලා දුගතිගාමී කරන්නට හේතු ඊළඟට ඒක නීවරණ ධර්මයක් හැටියට නිරන්තරයෙන් අපේ මනස විනාශ කරලා ප්‍රඥාව මොට කරලා නිවන් මඟ අහුරන්නට හේතු මේ විදිහට එහි ආදීනවේ දැකීම ඊළඟට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හේතුඵල වශයෙන් ඒ විහිංසාව විතරක උපදින ආකාරය ගැඹුරින් විදර්ශනා කිරීම මේ විදිහට අපට සමත විදර්ශනා කියන මේ දෙවිධින් සිත පුහුණු කිරීමෙන් තමයි අවිහිංසා සංකල්පය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ අර අපි මීට පෙර කතා කරලා තියෙනවා මේ සමහර මානසික තත්ත්වයන් දුරු කරගන්න අපිට සංඥා භාවනාවේ තියෙන වැදගත්කම. අපිට සංඥා භාවනාව හැටියට තථාගතයන් වහන්සේ ඍජුවම මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක දුරු කිරීම සම්බන්ධ එක් සංඥා භාවනාවක් දේශනා කරනවා. ඒ තමයි පහාන සංඥා. තර පහන සංඥා පැහැදිලි කරන්නේ uppannam kama vitakkan nādi vāseeti pajahati vinodeeti byanti karoti anabhavam game uppannam vyapada vitakkan නාදි වාසේති පජහති විනෝදේති ධම්පි කරෝති අනභවංගමේ uppannam විහිංසා විතක්ක නාදි වාසේති පජහති විනෝදේති ධම්පි කරෝති අනභවංගමේ uppann uppanne papake akusale dhamme නාදි වාසේති පජහති විනෝදේති ධම්පි කරෝති අනභවංගමේ එතකොට උපදින උපදින කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක සහ අවශේෂ අකුසල පාප ධර්ම නාදි වාසේති එය ඉවසන්නේ නැහැ අජහති දුරු කරන විනෝදේති බහැර කරන ජාන්ති කරෝති අහෝසි කරන අනභවං ගමේති නැවත නූපදින தත්ත්වයටපත් කරන එතකොට මේක පහාන සංඥාව හැටියට දේශනා කරන්නේ මේ මනෝභාවයන් ඇති වෙනකොටම වහාම එය දුරු කළ යුත්තක් බහැර කළ යුත්තක් කියන සංඥාවෙන් ඒ දිහා බලන්න අපි වෙනම ධර්ම දේශනාවක් මේ සම්බන්ධව කරපු එකකුත් අන්තර්ජාලය තිපහාන සංඥාව සම්බන්ධව. එතකොට එහිදී අපි උදාහරණයක් පැහැදිලි කළා. සහ මේ ධර්ම සාකච්ඡාවේදීත් අපි ඒක මතක් කළා. දැන් අවුරුදු 30ක යුද්ධ කාලයේදී අපේ මේ මේ සංඥා වෙනස් වෙච්ච ආකාරය. දැන් ඊට ඉහතදී අයිතිකාරයෙකු නැති පසුම්බියක්, දෑගයක් දැක්කොත් යම්කිසි කාම සංකල්පනාවක් ඇති වෙන්නට පුළුවන් මේකේ වටිනා දෙයක් තියනවද ගත යුත්තක් තියනවද අනිත් කාටවත් පේන්නේ නැතුව කොහොම හරි මේක ඇරලා එහෙම නැත්නම් මේක මෙතනින් අයින් කරගෙන ඒකේ තියෙන දෙයක් ගන්න ඕන වගේ තෘෂ්ණාධික පුද්ගලයෙකුට කුතුහලය මුසු කාම සංකල්පනා බහුලව ඇති වෙන්න පුළුවන් හැබැයි යුද වාතාවරණය තිබිච්ච කාලේ අපට සංඥාවක් ඇති කළා අයිතිකාරයෙක් නැති පසොම්බි බෑග් ආදිය දුටුවොත් වහාම ඉවත් වෙන. එය බෝම්බයක් විය හැකියි. දැන් එතකොට අර වෙනද අපට එහෙම අයිතිකාරයක් නැති දෙයක් දකිනකොට එක්තරා ප්‍රියශීලී අපේක්ෂා සහගත කුතුහලයක් ඇති වෙනවා. දැන් මේ අලුත් සංකල්පයත් එක්කලා අපේ මනස තුල එහෙම දෙයක් දකිනකොටම ඒක වැළඳ ගන්නට කුතුහලයක් නෙමෙයි ඒකෙන් වහාම ඉවත් වෙන්නට ඕන කියන සංඥාවකින් අපේ මනස මෙහෙවනවා. එතකොට අන්න ඒ වගේ තමයි අපිට මේ නෛෂ්කාම්‍ය අව්‍යාපාද අවිහිංසා කියන විතරකයන් ගොඩනගන්න කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක දුරු කරන්න අපිට පහාන සංඥාව වහාම මේකෙන් ඉවත් වෙන්නට ඕන මේක දුරු කළ යුත්තක් මේක පැවැත්විය යුත්තක් නෙමෙයි නාදිවාසීති ඒ ඉවසන්නේ නැහැ ඒක දරාගෙන ඉන්නේ නැහැ. මේ මනෝභාවය ඇති වෙනකොට ඒක සුදුසු දෙයක් හැටියට මනසින් පිළිගන්නේ නැහැ. එතකොට පිළිගත්තොත් තමයි නැවත නැවත රැඳී සිටින්නේ. එහෙම පිළිගත්තාම තමයි ඒක පිළිබඳව නැවත නැවත කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක මතුවෙන්න ගන්න. එතකොට අපේ සිත පුහුණු කරනවා. මේ මනෝභාවය එනකොටම මේක අනතුරක්. මේකෙන් මනස විනාශ කරනවා මේකෙන් බරපතල ආදීනයක් ඇති කරනවා කියලා අර ඒ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදීන් ඇති කරන අනර්ථය, ආදීනවය විවිධ පැතිවලින් විමසා බලලා තේරුම් ගත්තට පස්සේ ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න විදර්ශනා ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න එතනතර දැනෙන්න ගන්නවා තමන් උගුලක හසු වුණා වගේ මේ විනාශය තුල තමන් හිර වෙලා ඉන්නේ ඒ නිසා එබඳු මනෝභාවයන් ඇබ්බැහිය මත හෝ ඇති වෙනකොට වහාම සංඥාවක් මතුවෙනවා මේක දුරු කළ යුත්තක් මේක අනතුරුදායක තත්වයක් කියලා අර අයිතිකාරයක් නැති පසුබියක් බෑගයක් දකිනකොට ඒ බෝම්බයක් විය හැකිය කියන සංඥාවෙන් දකින්නාසේ අර මෙතෙක් කාලයක් ආස්වාදනීය ආකාරයෙන් දැක්ක කාම සංකල්පනාව මෙහි తాවකාලිකව යම් උත්තේජනයක් ආස්වාදයක් තිබුණා වුණාට මේක බරපතල අනර්ථයක් කියන බව දකින්නට පුළුවන් වුණොත් තමයි ඒතනත්තාට අර කාම සංකල්පනාවෙන් නෛෂ්කාම්‍ය සංකල්පනාව වෙත අවතීර්ණ වෙන්නට පුළුවන් වෙනවා. ඊළඟට ව්‍යාපාද සංකල්පනාව අනු අනිත් කෙනාගේ විනාශය අපේක්ෂා කරන ගතිය. ඒක හිතට හරීම සුවදායක ආස්වාදනීය හැඟීමක් වගේ තමයි ද්වේෂය ඇති පුද්ගලයාට දැනෙන්නේ. ඒ අනිත් කෙනා විනාශ වෙනවා දකින්න කැමති. ඒකට මනස සතුටු වෙනවා. එතකොට ඒක එක්තරා ආස්වාදනීය සුවදායක තත්වයක් හැටියට දැනුණාට ප්‍රනීත දෙයක් හැටියට දැනුණාට ඒක බරපතල අනර්ථකාරී තත්වයක් කියලා දුටුවොත් තමයි වහාම එතනින් මනස ඉවත් කරන්න පුළුවන්. ඊළඟට අනිත් කෙනාගෙන් පරිගන්න එක අනිත් කෙනාට රිද්දන එක අනිත් කෙනා දුකටපත් කරන එක තමයි කළ යුතු හොඳම විසඳුම වගේ පෙනෙනකොට ඒකට මනස උත්තේජනය වෙනවා. නමුත් ඒක බරපතල අනර්ථයක් මේ ලෝක වශයෙන් උත් සාංශාරික වශයෙන් උත් කියලා දකිනකොට තමයි අපේ මනස එතනින් මිදෙන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට පහාන සංඥාව හැටියට මේ උපදින උපදින කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක සහ අවශේෂ අකුසල පාප ධර්ම ලං කරගත යුත්තක් නෙමේ. ඒවා වැළඳගෙන ආස්වාදනය කරන්නට නෙමේ. ඒ බරපතල අනතුරුදායක තත්වයක් මේ ලෝක වශයෙන් උත් සාංශාරික වශයෙන් උත් නිසා ඒ වහා දුරු කළ යුතුයි කියන සංඥාව අපි දියුණු කරන දියුණු කරන මට්ටමට තමයි අපට එතනින් මිදෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි පෙරත් කියලා තියෙනවා මේ සංඥා භාවනාව හුදෙක් සමතයක් හැටියට දියුණු කිරීම ප්‍රමාණවත් නැහැ. මූලික වශයෙන් මේ සංඥා මතු කරගන්න පුහුණු කිරීම සමතයක් හැටියට උනත් කමක් නැහැ. නමුත් කාලයක් එක පුරුදු කළාට පස්සේ ඒ තුලින් විදර්ශනාවට යොමු වෙන්න අපි පසුබිම හදා ගන්න ඕන. අර මිහින්තලේ ඉඳලා වැඩම කළ ස්වාමින් වහන්සේ අට්ටික සංඥාව පුහුණු කරලා යට්ටික සංඥාව ග්‍රහණය කරගෙන ඒ තුලින් විදර්ශනාවට යොමු වෙලා කෙලස් ප්‍රහාණය කරන්න උන්වහන්සේ සමත් උනේ. එය හුදෙක් සමත මට්ටමේ පමණක් රඳව ගන්න නැතුව ඔබට ඒ සංඥාව පාදක කොටගෙන විදර්ශනාවට සිත පුහුණු කරපු නිසායි. ඉතින් අන්න ඒ විදිහට කාලයක් වෑයම් කරන්නට වෙනවා මේ කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා විහිංසා සංකල්පනා වලින් සිත මුදවාගෙන නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා වලට සිත පුහුණු කරන්න. ඉතින් මේ දෙපැත්තම කරන ප්‍රධාන චෛතසික ධර්මය තමයි විතරක චෛතසිකය. විතරකය කියලා කියන්නේ අදාළ අරමුණ කෙරෙහි නැවත නැවත අවධානය යොමු කරන ඒ වෙත සිත මෙහෙයවන ගුණය. ඒ ගුණය තියෙන්නේ සිතේමයි. සිත සමග එකට ඉපදිලා එකට පැවතිලා එකට නිරුද්ධ වෙන සිතේම හටගන්නා චෛතසික ධර්මයක් විසින් තමයි යලි යලි ඒ අරමුණ කෙරෙහි සිත මෙහෙවන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒක තමයි විතර්ක චෛතසිකය. ඒ විතර්ක චෛතසිකය තමයි අකුසලයේ දෙනකොට කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක හැටියට ක්‍රියාත්මක වෙන්නේ. කුසලයේ යෙදෙනකොට නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා වශයෙන් මාර්ගාංග ධර්මයක් හැටියට අපි නිවනට යොමු කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ක්‍රියාත්මක වේ. හොඳයි එහෙනම් අපි අද මේ කතා කළේ විතර්ක චෛතසිකය පිළිබඳවයි. තව අපිට කතා කරන්න තියෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුන පිළිබඳව ඒ චෛතසික ධර්ම තුන පිළිබඳව ඒවා මාර්ගාංග හැටියටත් ඒ නම් යෙදෙනවා චෛතසික හැටියටත් ඒ විරති චෛතසික තුනක් හැටියට වෙනම ඒ නම් වලින්ම හැඳින්වෙන්නේ අපි 2024 වර්ෂයේ පළමු ධර්ම සාකච්ඡාව අවස්ථාවේදීම අපිට මේ කරුණු තුනම එක් දිනයකදී අපිට කතා කරලා නිම කරන්න පුළුවන් වේවි එතනින් එහාට අපි පාරමිතා ධර්ම පිළිබඳ අලුත් මාතෘකාවකින් සාකච්ඡාව කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා අද දවසේ මේ ධර්ම විග්‍රහය ප්‍රමාණවත් කියලා අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.